බුද්ධික මහත්මයා අවසරයි ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා YouTube එකේ. ඔව්. පළවෙනි ප්‍රශ්නේ යෝගාවචරයා හා පෘථග්ජනයා අතර වෙනස පැහැදිලි කරන දෙන ලෙස ඉල්ලා සිටිමි. <laughs> යෝගාවචරයා කියලා කියන්නේ ඇත්තටම ඒක සම්මුති වචනයක් භාවනා කරන කෙනා කියන එකයි. යෝග කියලා කියනවා යෙදෙනවා කියන එකට. එතකොට මේ භාවනා කර්මයේ සිත පුහුණු කිරීම, සිත පිරිසිදු කිරීම, සිත සංවර්ධනය කිරීම කියන මේ කාර්යනේ භාවනා කියන්නේ. ඒ භාවනාව නැමැති කාර්යයේ යෙදුණු පුද්ගලයා මේ මේ ධර්ම විවාහාරයේදී අපි යෝගී කියලා හඳුන්වනවා. දැන් අපි හිතමු දැන් දැන් ඕක පටලවෙන්න ඇත්තේ මේ ඉන්දියාවේ තියෙනවනේ යෝග අභ්‍යාස කියලා යෝග ව්‍යායාම දැන් අපේ ලංකාවෙත් ඒවා බොහෝ දෙනා පුහුණු කරනවා. එතකොට ඒවටත් කියනවා යෝග කියලා. ඒ යෝග කියලා කියන්නේ ඒකත් ඒ අදාළ කාර්යෙහි යෙදෙනවා කියන එක. ඉතින් අපි මේ සාසනික විවාහාරයේදී විශේෂයෙන් මේ ಗುಣධම් වැඩිම පිළිබඳව කතා කරනකොට යෝගාවචර කියලා හඳුන්වන්නේ යෝග කියන්නේ ඒ භාවනාකාරයෙහි යෙදෙන අවචරති කියලා කියන්නේ චරති කියලා කියන්නේ හැසිරෙනවා. එතකොට යෝගාවචර කියලා කියන්නේ යෝග කාර්යෙහි හැසිරෙන. යෝග කාර්යෙහි හැසිරෙන පුද්ගලයා තමයි යෝගාවචර. එතකොට එයා ප්‍රතඥයෙක් වෙන්න පුළුවන් ආර්යයන් වහන්සේ නමක් වෙන්නටත් පුළුවන්. එතකොට ප්‍රතඥ කියලා කියන්නේ තවම ඒතනත්තා ආර්ය ධර්මය අනුව පිළිපදිමින් ආර්ය ශ්‍රාවකෙක් හැටියට ආර්ය මාර්ගයේ යන්නට පටන් අරගෙන නැහැ. ඒතනත්තා තමයි අඳබාල ප්‍රතඥ කියලා. ඊට පස්සේ කල්යාණ ප්‍රතඥ කියලා කියනවා එතන තාම කෙලෙස් සහිතයි හැබැයි ඔහු ආර්ය ධර්මය අහලා ඒ අනුව පිළිපදින්නට උත්සාහ ගන්නවා. ඒ කල්යාණ ප්‍රත්‍යඥය තමයි අරිය ශාවක කියන නමිනුත් හඳුන්වන්නේ. ඊට පස්සේ අරිය ශාවක තමයි සෝවාන් මාර්ගඥානය සාක්ෂාත් කළාම ආර්ය කියන தත්ත්වයටපත් වෙන්නේ. එතකොට අරිය ශාවක කෙනා ප්‍රත්‍යඥයෙක් තමයි. හැබැයි මේ ප්‍රතඥන ස්වභාවය ඔහු සතුව තිබුණට ඔහු මේ ප්‍රතඥන භවයේ ගිලෙන්නේ නැහැ. ප්‍රතක් කියලා කියන්නේ වෙන් කරගන්න. ප්‍රතක් ජන කියලා කියන්නේ හැමතිස්සෙම සමස්තයෙන් තමන්ව වෙන් කරගන්න. මම මට මගේ කියලා හැමතිස්සෙම වෙන් කරගන්න. ඉතින් මමත්වයෙන් යුක්ත සක්කාය දිට්ඨිය නැසලා නැති හැම දිනාම ප්‍රතක් විදිහට තමයි හිතන්නේ. ප්‍රතක් ජනෙක් හැටියට. තමන්ව වෙන් කොටගෙන තමයි හිතන්න උත්සාහ කරන්නේ. හැබැයි ඒතනත්තා තමන් තුළ මේ තියෙන ධර්මය දුර්වල ධර්මයක් කියන බව දැනගත්තාම ඒකට වහල් වෙන්නේ නැතුව ඒකෙන් නැගී සිටින. අපි අර පෙරත් සිහිපත් කළේ තමන්ට දියවැඩියා රෝගය තියෙනවා කියලා දැනගත්තාම ඒ තනත්තාට පැණි රස කන්න හිතුණා වුණත් ඔහු තේරුම් ගන්නවා මේ මේක රෝගයට අගුණයි. මම නිකන් වහල් වෙන්න හොඳ නෑ මේක. එහෙම කියලා ඔහුට පුළුවන් ඕන රෝගය උත්සන්න වෙන්නේ නැතුව රෝගේම ගිලෙන්නේ නැතිව ඒකටම වහල් වෙන්නේ නැතුව පරිස්සම් වෙන්න. අන්න ඒ වගේ කෙනෙක් තමයි කල්යාණ පෘතග්ජන කියන්නේ. ඔහුට තාම අර පෘතග්ගතිය තියෙනවා, සක්කාය දිට්ඨිය තියෙන නිසා හැබැයි එතනත්ත වෑයම් කරන ආර්ය ධර්මයේ ප්‍රගුණ කරන. එතකොට ඔහු අරිය ශාවක කියන තැනට යොමු වෙනවා. අරිය ශාවක කියන තැනින් ඔහු අරිය කියන තැනට එන්නේ සෝවාන් වීමත් එක්කලා. එතකොට යෝගාවචර කියන කෙනා සෝවාන් ආදී මාර්ගඵල ලැබූ ආර්යයන් වහන්සේ නමක් වෙන්නටත් පුළුවන්. කල්යාණ ප්‍රත්‍යඥයෙක් වෙන්නටත් පුළුවන්. හැබැයි අර අඳබාල ප්‍රත්‍යඥයා යෝගාවචර වෙන්නේ නැහැ. මොකද ඒ තැනත්තා මේ සිත පුහුණු කිරීමේ කාර්යයකට නැඹුරු වෙලා නැති නිසා. මම හිතන ප්‍රමාණවත් කියන